ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වත් මහත්මයා අපිට ප්‍රණීත වූ ධර්මයක් මේ පරිච්ඡේද ටිකේ අහන්න ලැබෙන්නේ. මෙවැනි වූ දහම්පරයයක් අහන්න මම නම් හිතනවා ඇත්තටම පිනක් තියෙන්න ඕන. එහෙමයි. යම් කෙනෙක් පහන් සිතින් මේ ධර්මය අහයිද එපමණකින්ම ඔහු තුල සැඟවුණ පින් කුසල් තිබෙන බවට ඒකම සාක්ෂියක්. නිර්වාණය නිර්වාණ මාර්ගය මේ සොඳුරු ධර්මයට පහදිනවා කියලා යමක් ඇද්ද? එය මේ පැහැදීන් අතර අග්‍රයි. නිර්වාණ මාර්ගයට පහදින එක අග්‍ර දෙයක්. එහෙමයි ස්වාමී. නිවනට පහදින එක අග්‍ර දෙයක්. අග්‍ර දෙයකට පැහැදුනාට පස්සේ අග්‍ර විපාක ලැබෙනවා. ස්වාමීනි ප්‍රතිපදාව නේද මේ විස්තර විභාගය? මේ ඒ නිවන් මාර්ගයේ මේ විස්තර වෙන්නේ. මට සොඳුරු සිද්ධියක් මතක් වෙනවා. මම මේ කලින් කිව්වද කියලාත් මට මතක නෑ. ඒ තමයි මේ කාන්තක දිව්‍ය පුත්‍රයා එහෙමයි. බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහනවා. ධර්මය අහලා සෝතාපන්න බවට පත් වෙනවා. එහෙයි. ඒ කාන්තක දිව්‍ය පුත්‍රයා කියනවා ඒ මම ධර්මය අවබෝධ කළේ මේ පිනෙන් කියනවා. මොකද්ද පින? එදා සිද්ධාර්ථ කුමාරයා මගේ කලවයට තට්ටු කළා කිව්වා කියනවා. ඒ මිත්‍රයා මං සංසාර දුකෙන් නිදහස් වෙන්න යනවා. නිදහස් වෙලා මේ ලෝක සත්වයාද නිදහස් කරවනවා. මගේ මිත්‍රයා ඔබට පුළුවන් මාව උස්සවාගෙන යන්න. එහෙමයි ස්වාමීනි. සංසාර දුකෙන් නිදහස් වෙනවා. ඒ නිවනට අන් අයද පමුණුනවා කියන ඒ නිර්වාණ වචනයේට මං ගොඩාක් පැහැදුනා කිව්වා. සතුටු වුණා කිව්වා. එහෙමයි. තිරිසන් සතෙක්ව සිට මම යම් නිවනකට යම් විමුක්තියකට පැහැදුනාද මම අද සෝතාපන්න වුණා කියලා. එහෙමයි ස්වාමී. ඒ නිසා මේ පහදින එක නම් සුළුපටු නෑ. එහෙමයි. කොහේ හරි අතලොස්සක් අහිංසක මිනිස්සු ඇති. පැහැදීම උපදවා ගන්නට හැකි. ඔවුන් උදෙසායි මේ දහම් පිළිසඳර. තර්ක විතර්ක වාද ඊළඟට අපේ අඩුපාඩු හොයන මහමෙවුනාගේ අඩුපාඩු හොයන ඔවුන් පිණිස නොවේ. කොහොම කොහේ හරි අහිංසක කෙනෙක් ඉන්නවද දහමට පහදින්න? ඔවුන් උදෙසා. ඒ නිසා එවුන්ට පහදින්න තවත් රහතන් වහන්සේලා තමන්ගේ ජීවිතේ හැඩගස්වාගෙන ආපු විදිහ අදත් අපි කතා කරන්නේ. එහෙමයි. මේ වගේ තේරුම් ගන්න රහත් වෙන්නේ කොහොමද? රහත් වෙන්න මාර්ගය හදාගන්නේ කොහොමද? රහතන් වහන්සේලාගේ ජීවිත කොහොම ඇතිද? ඊළඟ එක තමයි අද කාලෙත් ඉන්නවනේ රහතුන් කියලා. එහෙමයි. ඔව්හු සැබෑ රහතුන්ද බොරු රහතුන්ද ඇත්ත මොකද්ද බොරු මොකද්ද මේ දහම් කැඩපත ඉදිරියේ තියාගෙන බලන්ට ස්වාමීනි දහම් කැඩපත කියලා ප්‍රකාශ කරන්නේ දහම් කැඩපත දහම් කැඩපත කියන එකෙන් තමාව පේන්නේ තමාව පේන්නේ දැන් රහතුන් ඇත්තද බොරුද කියලා දැන් මම කියවනේ මේ ධර්මයේ කියාගෙන යනකොට එකපාරම හිතට හැඟීමක් එනවා කියලා. ඒක දහමෙන් පේනවා. එතකොට තමන් රහතුන් හොය හොයා යන ගමන හරිද කියලාත් අර කැඩපතෙන් පේනවා. හැම දෙයක්ම දහම් කැඩපතෙන් පේනවා. ඒ නිසා අද අද සොඳුරු විස්තරයක් තියෙනවා. මේ බලන්න අපේ මිලිඳු රජුර වහනවා නාගසේන මහරහතන් වහන්සේගෙන් ස්වාමීනි ඔබ වහන්සේ වදාලා මේ උණ ගහිමුත් ගන්න දෙයක් තියෙනවා කියලා. ඇත්තටම ස්වාමීනි මොකද්ද ඒ ගඳ තියෙන දේ? මහරජාණනි සුළඟ යම් දෙසකට hama යයිද උණගස ඒ දෙසට නැමියයි වෙනත් පැතිවලට නොදුවයි. හුළඟ හමන දිහාවට නේද උණ ගහ නැවෙන්නේ. එහෙමයි ස්වාමීනි. අනිත් පැත්තට නෙවෙයිනේ. <laughs> ස්ථිරව නැමෙන්නේ. <laughs> ඔව්. හුළඟ පැත්තටමයි නැමීගෙන යන්නේ. ආන්න නිවන් දකින්නත් කැමති කෙනා ඔය උණ ගහේ ඔය ස්වභාවය ගන්න ඕන කියනවා. දැන් මේකෙන් තේරෙන්නේ මහත්තයා නිවන් දකින්න කැමති කෙනා, අරහත්ත්වයට කැමති කෙනා, අහන දකින්න පෙනෙන ලෝකේ හැම දෙයක්ම තමාගේ මාර්ගයේ වැඩෙන උපදේශයක් විදියට ගන්නවා. එහෙමයි. ගුරුවරයෙක් කරගෙන ඉන්නවා. දැන් උදාහරණයක් ගත්තොත් දැන් මේක උදාහරණේ. උණ ගහ හුළඟ දෙසට නැමෙනවා. ඒ වගේ කියනවා මහරජාණෙනි පිළිවෙතේ යෙදෙන භික්ෂුව විසින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් වදාරන ලද යන් නවාංග ශාස්ත්‍රීය ශාසනයක් ඇද්ද? ඒ නවාංග ශාස්ත්‍රීය ශාසනයට අනුකූල වූ කැපසරු නිවැරදි පැවැත්මෙහි සිට සීල සමාධි ප්‍රඥාවේ හික්මීම සෙවිය යුත්තේය. මහරජාණෙනි උණගසෙහි මේ එක් අංගයේ ගත යුත්තේය. එහෙමයි. ඒ කියartifactId මහත්තයා ඔබට තේරෙනවා ඇති. ඒ තමයි කියනවා මේ නිවනෙහි යෙදෙන භික්ෂුව හැම වෙලාවෙම නැමෙන්නේ උණගහ හුළඟහමන දිහාවට නැමුණා වගේ නිවන් දකින්න කැමති කෙනා අරහත්ත්වයට කැමති කෙනා බුද්ධ වචනේටම නැමෙන්න ඕන කියනවා එහෙමයි ස්වාමී බුද්ධ වචනේ නවාංග ශාස්ත්‍රීය ශාසනය සුත්ත ගෙය්‍ය වේයාකරණ ඉතුත්තක ජාතක අබ්බූත ධම්ම ආදී වශයෙන් තියෙන නවාංග සංස්කෘත ශාසනය තියෙනවානේ. දවසක ඒව ගැනත් ඉගෙන ගන්න. එහෙමයි. කුමක්ද මේ නවාංග ශාස්ත්‍රීය ශාසනය කියන්නේ කියලා. එහෙයි. දැන් අපි ත්‍රිපිටකයේ ත්‍රිපිටකයේ ත්‍රිපිටකයේ කියන එකමනේ අපේ ඔළුවේ තියෙන්නේ. මේ වචනාර්ථයක් තමයි අපි දන්නේ. ඔව් දන්නේ එහෙමනේ. එතකොට සූත්ත කියන්නේ මොකද්ද? ගෙය්‍ය කියන්නේ මොකද්ද? වෙය්‍ය වෙය්‍යාකරණ කියන්නේ මොකද්ද? ඉති උත්තර කියන්නේ මොකද්ද? ජාතක කියන්නේ මොකද්ද? අබ්බූත ධම්ම කියන්නේ මොකද්ද? වේදල්ල කියන්නේ මොකද්ද? ගාථා කියන්නේ මොකද්ද? එහෙමයි. මේ ආදි වශයෙන් මේ හැම එකක් ගැනම දෙන්න ඕන Tamanට දැනුමා. එතකොට ඒ එතකොට සමස්තයක් වශයෙන් ගත්තොත් අපි ත්‍රිපිටකය කියලා කතා කරන ඒ ත්‍රිපිටකය තුල තමයි ඒ නවංග ශාස්ත්‍ර ශාසනය තියෙන්නේ. එහෙමයි. ඉතින් ඒ නිසා ඒ නවංග ශාස්ත්‍ර ශාසනය හුදෙක් ගත්තොත් බුද්ධ වචනේ. බුද්ධ වචනේ යම් දිශාවකටද භික්ෂුවය හැරෙන්නේ ඒ දිශාවට. එහෙමයි ඒක තමයි කියනවා මේ මේ මේකේ තියෙන ආශ්චර්යය. නිවන් දැකීමේ මාර්ගය කියනවා රජතුමනි රාහුල මහරහතන් වහන්සේ පවා මෙහෙම දේශනා කළා කියනවා. හැම කල්හි මම නවාංග ශාස්ත්‍රු ශාසන සංඛ්‍යාත උතුම් බුද්ධ වචනයටම අනුකූලව සිට කැප වූ නිවැරදි දෙහිම සිට අපා දුකින් බේරී සසර සසරින් එතර උනේමි. මම හැම වෙලාවෙම බුද්ධ වචනේ පැත්තේ ඉඳලා බුද්ධ වචනයට අනුකූලව ඉඳලා බුද්ධ වචනයට කැපදේ තුලම ඉඳලා අපාදුකෙන් නිදහස් වෙලා සංසාරයෙන් නිදහස් වුණා කියනවා. එහෙමයි ස්වාමී. එතකොට හැම වෙලාවෙම නිවන් දකින්න කැමති කෙනා බුද්ධ වචනේ යම්කිසි කෙනෙක් මොන හරි අදහසක් කිව්වොත් මේක බුද්ධ වචනයට ගැළපෙනවද කියන තැන හැම වෙලාවෙම හිතේ දෝංකාර දෙනවා. එහෙමයි ස්වාමී. කෝ අද අද මේ ඉහලින් තමාව හොවා දකින අය බුද්ධ වචනේ ශාස්ත්‍රුණාංශ මෙසේ වදාලා කියලා ශාස්ත්‍රු සම්පත් ඉහළ තියාගෙන කතා කරනවද? අපිට නම් සතුටුයි බුද්ධ වචනය සිරසේ තබාගෙන ධාතු කරඬුවකටත් එහා පුද පූජා පවත්වමින් වන්දනා කරමින් ගරු කරමින් සිටින ගුරුවරයෙක් අපිට ලැබුණා. එහෙමයි ස්වාමීනි. ධර්මයට ගරු කරන, සූත්‍රයට ගරු කරන, බුද්ධ වචනයට ගරු කරන. ඒ ඒ ඒ ඇසුර නිසා තමයි අපිටත් ඒ දායාදේ ලැබුණේ. එහෙමයි ස්වාමීනි. අදත් අපි මේ බණ කියන්නේ බුද්ධ වචනේ රහතුන්ගේ වචනේ උපුටා උපුටා. ස්වාමීනි මේ දායාදයේ සියලු දෙනාටම ලැබෙන්න ඕනේ. ඒකනේ ඒ දායාදයේ සියලු දෙනාටම ලැබෙනවා. ඒ නිසා හැම වෙලාවෙම බණක් කිව්වත් ඊළඟට දහම් සාකච්ඡාවක් කළා හැම වෙලාවෙම බුද්ධ වචනෙන් කරුණු ගන්න. එහෙමයි ස්වාමීනි. භාග්‍යතුන් වහන්සේ මෙසේ වදාළ. දැන් මේ බලන්න මේ කියපු උපමාවට රාහුල මහරහතන් වහන්සේගේ අරහත් වචනේ නාගසේන මහරහතන් වහන්සේ ගන්න නැද්ද? එහෙමයි. අනිත් එක තමයි නිවනේ නිවන් කැමැති අරහත්ත්වයට කැමැති භික්ෂුව හැම වෙලාවෙම බුද්ධ වචනේ පැත්තට නැමෙන්නේ. එහෙමයි. අද කාලේ පුජ්‍යලයා පැත්තට නැමෙන්නේ. කවුද රහත් වෙලා තියෙන්නේ? කවුද මඟපල් ලබලා තියෙන්නේ? කවුද අවබෝධ කරලා තියෙන්නේ කියලා ඒ පුජ්‍යලයා පැත්තට නැමෙනවා. නිවනක් නැත. ස්වාමීනි උත්තම කාරණාවක් නේ රහත්භාවය පිණිස වෙන බුද්ධ වචනේ කවරේද කියලා හොයන්න මේක තමයි මේ අරහත්ත්වයට පත් කරන බුද්ධ වචනේ. මොකද බුද්ධ වචනේ තුල පිහිටලා තමයි සීල සමාධි ප්‍රඥා වැඩෙන්නේ. එහෙමයි. මහත්ය උපමාව තේරුම් ගත්තොත් එහෙම හුළඟ යන දිශාවට තමයි උණ ගහ නැවෙන්නේ. එතකොට නේද උණ ගහේ පැවැත්ම තියෙන්නේ. නැත්තම් බින්දෙන්නේ මොන ගහ බින්දෙනවන්නේ. හරි අසිරිමත් උපමාවක්. ඒකනේ. ඒ නිසා භික්ෂුවක් තමන්ගේ ප්‍රතිපදාව බුද්ධ වචනයට අනුව හදගස්වා ගත්තොත් ඒ භික්ෂුව බුද්ධ ශාසනයේ ඉඳී. එහෙමයි. බුද් නැත්තම් ඒ භික්ෂුවට බුද්ධ ශාසනය පිහිටන්න බෑ. තමන්ගේ මතිමතාන්තර කියාගෙන එක එක්කෙනා දැන් ගත්තොත් එහෙම තායිලන්තයේ එහෙම ගත්තොත් එහෙම එක එක රහතන් වහන්සේලාය යෝගීවරුය ඉරිසිවරුය තාපසවරුය කියලා ඉන්දියාවේ අර මේන් අරගෙන යෝගීන්ගේ කතා කියලා වෙනම කොටසක් යනවනේ දැන් එහෙම ඉරිසිවරුන්ගේ කතා කියලා වෙනම කොටසක් යනවනේ අහවල් තායිලන්තේ අහවල් භික්ෂුව රහත් වෙලා ඔහුගේ අදහස් මෙසේ කියලා යනවනේ ඒතකොට පුජ්‍යලේ පැත්තට නැමුනේ එහෙමයි ස්වාමීනි එතකොට අර උණ ගහ කැඩෙනවා එතනින් පස්සේ ගමනක් නැතු යනවා. එතනින් පස්සේ දැන් මේ බණහන අයටත් ওই උපක්ලේශ එනවා මහන්තය. එහෙමයි සම්. අහනකොට දැන් අපි ගත්තොත් එහෙනම් අපි මිලින්දා ප්‍රශ්නේ තියෙනවා. මේ මිලින්දා ප්‍රශ්නේ මෙතෙක් කළ වැඩසටහන් නැවත නැවත අහහ කොච්චර දේවල් ඉගෙන ගන්න තියෙනවද? එහෙම නෑ. මේ හාන්දරෝ කොහෙද ඉන්නේ? මේ හාන්දරොත් එක කතා කරන්න පුළුවන්ද? එහෙමයි. එහෙමනේ. ඒකට ඕන පුජ්‍යලය හොයනවා. එහෙයි. ඉතින් දෙයියනේ කොච්චර බන තියෙනවද? විදේශ රටවල ඉන්න අයත් එහෙමයි. ආ මේ ස්වාමීන් වහන්සේ මේ රටට වඩාම අපි මේ පොතක් කියවන්න දවසක් වෙලාවක් හදාගන්න අමාරුව මහත්තයා මේ මිනිස්සු දන්නේ නැහනේ. එහෙමයි ස්වාමී. එතකොට මේ රටවල් වලට ආරාධනා කරලා, ගම්වල බණ කියන්න ආරාධනා කරලා, ඈත ප්‍රදේශ වලට ආරාධනා කරලා ඇත්තටම අපිට හරි වදයක් දෙනවා. එහෙමයි. ඉතින් ඒ නිසා අනේ මේ ස්වාමීන් වහන්සේලාට විවේකයෙන් දැන් ඕනම් හරි සත්පුරුෂ පිරිසක් මේ එක දිගට දැන් මේ වැඩසටහන් 90 කිට්ටු කළා. එක දිගට මෙච්චර දායකත්වයේ දරදරා ඔවුන්ගේ මූණු පේන්නේ අපි කවුද කියලා දන්නේ නැහැ. දැකලා නැහැ, කතා කරලා නැහැ. නමුත් මේ දහම් දායාදේ අනේ කාට හරි ලැබේවා කියලා කොච්චර සත්පුරුෂ වැඩ පිළිවෙලක්ද මාව සොයාගෙන ඇවිල්ලා නැහැ ඒ නිසා ගොඩාක් උපකාරයි පුජ්‍යලයා පැත්තට නැමෙන්නේ නැතුව ධර්මයේ පැත්තට නැවෙන්න. එහෙමයි. ඇයි දැන් මේ මිනිස්සු සමහර වෙලාවට අපිව හොයාගෙන එන්නේ මේ බන ඔක්කොම අහලාද? නෑනේ එකක් දෙකක් අහලා මේ ආන්දර කොහෙද ඉන්නේ කියලා මිනිසුන්ගේ පුරුද්ද. එහෙමයි ස්වාමී. පුරුද්ද තමයි යම්කිසි හිත පැහැදෙන බණක් ආවුරු හරි කිව්වද ඔහුව සොයාගෙන යනවා. හැබැයි එහෙම සොයාගෙන ගියාට කමන්නේ ආය ඔහුගේ බන අහන්න නැත්තම් දැන් මේ අද වැඩසටහන තිබෙද හෙටත් ආපහු වැඩසටහනක් තියෙනවානේ. එහෙමයි ස්වාමී. කොච්චර බණ අහන්න තියෙනවද? ඒ නිසා විවේකයේ භික්ෂුවට හදලා දෙන්න ඕන. ඒක මේ ඊළඟට තමයි සමහර වෙලාවට මම දැකලා තියෙනවා පුජ්‍යලයන්ට නැමීම ධර්මයට නෙමෙයි. ඒ ඇවිල්ලා ධර්ම කාරණාවක් අහන්නේ නැහෙනි මොකක් හරි අපබ්‍රංශ යන්නේ. මේ ළඟදීන් දැන් එක්කෙනෙක් කතා කරලා අහනවා මේ ඒ අවුරුදු 42යිලු කසාද බැඳෙනැලු ඒකට සත්‍යක්‍රියාවක් කරලා දෙන්න කියලා. එහෙමයි සාමි. ඉතින් මං අහපු ගමන්ම මට ඉතින් හිතට වචන ටික ආව නිහඬව හිටියා. පවුනේ කියලා මං කිව්වා මේ රුවන්වැලි සෑයට හරි ගිහලා ඔබතුමිය රැකපු සීලයක් හරි අදිෂ්ඨාන කරන්න කියලා. පහවදාත් කතා කරනවා. ඊළඟ දවසේ කතා කරනවා මං එහුව ගෑණී. උඹ මේ මෙච්චර කාලයක් බඳින්න නැතු හිටියේ උඹගේ පිනට. ඒ පින නහගන්න නැතුව ඔහොම හිටපිය කියලා ෆෝන් එක තිබ්බා. <laughs> පුදුම ලෝක. මේ මිනිසුන්ට තේරෙන්නේ ඊළඟට පුජ්‍යලයා පැත්තට නැමීම. උන්වහන්සේ මොනවා හරි දන්නවා ඇති. ඇතුලෙන් ගන්න ඕන. ඇතුලෙන් ගන්න ඕන. මේ ධර්මයේ ධර්මයේ පැත්තටම නැමෙන්න. නැත්තම් ධර්මය අහුවෙන්නේ නැහැ. ධර්මයෙන් ඉවතට ධර්මයෙන් ඉවත. මොකද මිනිස්සු සංඝයා ගෞරවයෙන් ඇසුරු කරන්න දන්නේ උදාහරණයක් ගත්තොත් මම දැකලා තියෙනවා සමහර ටෙලිෆෝන් කෝල් එනවා 11 හමාරට 11:45ට එක දිගට එනවා. මං කල්පනා කරලා තියෙනවා දෙයියනේ මේ මිනිස්සු දන්නේ නැද්ද හාමුදුරුවෝ මේ 11 12 අතර දානි වළඳනවා කියලා. මේ වෙලාවට කරදර කරන්න හොඳ නෑ කියලා. දැක්ක නේද මිනිස්සුන්ගෙන් සංගයාට වෙන අකටයුතුකම්. එහෙමයි ස්වාමීනි. මේ කාම මොනවාරි අපබ්‍රංශයන්නේ කතා කරන්නේ. ඒ නිසා මම නම් ගොඩාක් කැමති ධර්මය අහන. පුජ්‍යලයා හොය හොයා එයාගේ ඉතියේ තියෙන්නේ නැතුව ධර්මයේ ගන්නවා නම් ෂෝක් ස්වාමිනේ ධර්මයේ දේශනා කරන යුතුම් ධර්ම දේශනා වගේම භික්ෂුන් වහන්සේ ඊටාම යහපත්වයේ කාරණා පණවන ලද්දේ කියලා අපිට අනුමෝදන් වෙන්න හොඳටම ඉඩ ඒකනේ ඒකනේ ඒ ඒ නිසා දැන් තියෙන මේ උපමාව ඒ කියන්නේ තමන්ට නිවන් මාර්ගය කියන්න ඕනනම් හුළඟ එනකොට උණකහ ඒ පැත්තට නැමෙනවා වගේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ පැත්තට නැමෙන්න ජීවිතයට සම්මුඛ වෙන සියලු කාරණාවන් වල සියලු කාරණාවන් එහෙමයි ඊළඟට තමයි බණක් අහද්දිම බණක් අහද්දිමුත් බණ අහද්දී මේ ස්වාමීන් වහන්සේ නිතර ඉස්මතු කරන්නේ බුද්ධ වචනේද තමන්ගේ අදහස් සහ පෞද්ගලික අත්දැකීම්ද කියලා නිතර බලන්න එහෙමයි ස්වාමීනි පෞද්ගලික අත්දැකීම් සහ සාමාන්‍ය අදහස් නම් කියාගෙන යන්නේ නිර්වාණ මාවතක් වැඩින්නේ නැහැ නමුත් බණක් ඇසුවා වෙයි එහෙමයි එතකොට හුළඟට උණගහට පැවැත්මක් නම් තියෙන්නේ හුළඟ පැත්තට නැමනොත්. හුළඟ hama යන්නේ යම් දෙසකටද ඒ දෙසට. වෙනත් පැත්තකට නෙවෙයි. ඒ නිසා නිවන් මාර්ගයේ ගමන් කරන අරහත් මාර්ගයේ යන කෙනා බුද්ධ වචනේටම නැමි නැමි සීල සමාධි ප්‍රඥා වඩනවා. මේ බුද්ධ ශාසනයේ යම්තාක් රහතන් වහන්සේලා පහළ වුණාද? ඒ සියලු රහතන් වහන්සේලා බුද්ධ වචනයම පෙරටු කරගෙන අරහත්ත්වයටපත් වෙච්ච උත්මයෝ. දැන් මේ රාහුල මහරහතන් වහන්සේට ප්‍රකාශයක් කරන්න බැයිද? මං අපේ තාත්තා නිසා අරහත්ත්වයටපත් වුණා කියලා. අනේ ස්වාමී. ඒ රාහුල භද්‍රයන් වහන්සේ. රාහුල භද්‍රයන් වහන්සේ වදාළේ මං ශාස්ත්‍රු ශාසන සංඛ්‍යාත උතුම් බුද්ධ වචනයට අනුකූල වෙලා අරහත්ත්වයටපත් වුණා. ඒ බුද්ධ වචනේ කැපසරුප් දේ හොයාගෙන අරහත්ත්වයටපත් වුණා. ඒ නිසායි පින්වත් මහත්තයා අවසානයේදී රහතන් වහන්සේලාම තීරණය කළේ මේ බුද්ධ වචනේ අපි ඉතුරු කරගමු කියලා. ඒකයි මේ පත්තිරුවල ලිව්වේ. කරන්න දෙයක් නැහැ. මතක ශක්තිය නැති වෙලා ගියා මිනිස්සුන්ගේ. දුර්භික්ෂා ආදී දේවල් එන්න පටන් ගත්තා. නොයේ කරදර වුණා. ඔබ අහලා ඇති මේ බුද්ධ වචනේ නැති වෙන්න ගිහිල්ලා ඒ බුද්ධ වචනේ රැකගත්තේ වැලි වැලි උඩ ඔළුව තියාගෙනවා. එහෙම ස්වාමීනි. තමන්ගේ ජීවිතය ගැන නෙවෙයි හිතුවේ බුද්ධ වචනය ගැන. ඉන්දියාවට එක සංඝ පිරිසක් නැවේ වැඩියා බුද්ධ වචනේ සීකර කර. මෙහින් 69ක් මෙහි එකතු ඉතුරු වුණා. ඒ 69ත් බුද්ධ වචනේම සීකර ත්‍රිපිටකධාරී 69. ඒතකොට දුර්භික්ෂී වරුණාට පස්සේ ඉන්දියාවෙන් වැඩිය සංඝ ඉන්දියාවට ගිය සංඝයා ආපහු ලංකාවට වැඩියා. ලංකාවේ හිටපු 69ක් සංඝයයි තැන් තැන් වල හිටපු ත්‍රිපිටකධාරී සංඝයයි මේ කලලරගම මණ්ඩලාරාමේ කෑගල්ලේ වට්ටාරාමයට එකතු වෙලා තමයි ඒ ඉන්දියාවේ සංඝයයි මේ සංඝයයි තමන් මතක තියාගත්ත දේවල් හරිද කියලා බැලුවේ අකුරක් වැරදිලා නැහැ එහෙමයි ඊට පස්සේ තමයි අලුවිහාරේ සංගායනා කරන්නේ පැහැදිලි නේද බුද්ධ වචනේ රැක්කා බුද්ධ වචනේ රැක්කා ඒ නිසා මේ දැන් මහමෙවුනාවේ මේ මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේම සූත්‍ර පොත් තියාගෙන ළඟ පොත් තියාගෙන පොතෙන් බල බලා ඒ වචන විග්‍රහ කර කර ධර්මයේ දේශනා කරන එක ආරම්භ කළේ ලොකුසානාංශේ තනියෙන්. උන්වහන්සේ එහෙම බණ කියනකොට පොත් බලාගෙන බණ කියනවා කියලා ලංකාවේ මිනිස්සු බැන්නා. උන්වහන්සේ බැනුම් ආහා පොත බලාගෙනම බණ කියලා අපිට බණ ඉගෙනුවා. ඒකයි. ඒ නිසා බුද්ධ වචනයට ගරු කරන්න. පුජ්‍යලියෝ හොයාගෙන යන්න එපා. ධර්මයේ හොයාගෙන යන්න. ස්වාමීනි බුද්ධ වචනයටම ගරු කිරීම සරණාගමනය දහම් සරණ යාම ධර්මයේ සරණ යාමයි සංඝයාට ගරු කරමින් සංඝයා සරණ යාම. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ බව දැනගෙන බුදුරජාණන් වහන්සේ සරණ යාම. එහෙමයි. ඉතින් ඊට පස්සේ තියෙනවා දුන්නේහි එක් අංගයක් ගන්න කිව්වනේ ස්වාමීන් වහන්සේ නාගසේනයන් වහන්සේ මොකද්ද දුන්නේ ඒකාංගයක් ගන්නෙ ඊට පස්සේ කියනවා මහරජාණෙනි දුන්නට කියන ඒ කාලේ කියපු තව නමක් තමයි චාප කියලා චාපේ කියලා චාපේ කියලා කියනවා මහරජාණෙනි මුල සිට අග දක්වා මනවින් සහින ලද හොඳින් නැමෙන දුන්න ඇද්ද කල්ලි සම සමව ඇදී සිටි කැඹක් මේ තද වී නොසිටී ඒ දුන්නක් අදිනකොට ඔක්කොම ගානට නැමෙනවා මෙහෙම. ඒ සම එක තැනකින් නෙවෙයි නැමෙන්නේ. එල් අකුරට නැමෙන්නේ නැහැ. එහෙමයි සාරයි. ගානට හැම තැනින්ම නැමෙනවා ඒක. ඊට පස්සේ කියනවා ආන් ඒ වගේ තමයි මහරජතුමනි ඒක ගන්න ඕන භික්ෂුව. අරහත්ත්වයටපත් වෙන භික්ෂුව. ඒ භික්ෂුව මොකද්ද කරන්නේ? පිළිවෙතේ යෙදෙන භික්ෂුව විසින් ස්තවිර මධ්‍යම සහ සමව සිටින භික්ෂූන් කෙරෙහි නැමී සිටිය යුත්තේය. තදව නොසිටිය යුත්තේය. මහරජාණෙනි දුන්නේ මේ එක් අංගයේ ගත යුත්තේය. එහෙමයි සම. ඒ කියන්නේ නවක භික්ෂුන් කියන්නේ ළඟදී පැවිදි වුණ භික්ෂුන් වහන්සේලා. මධ්‍යම භික්ෂුන් වහන්සේලා කියන්නේ සාමාන්‍යයෙන් උපසම්පදා වෙලා වස් පහක් හයක් ගිය භික්ෂුන් වහන්සේලා. ඉෂ්ඨවිර භික්ෂුන් වහන්සේලා කියන්නේ උපසම්පදා වෙලා වස් 10ට වැඩිය. උපසම්පදා වෙලා අවුරුදු 10ට වැඩිය සංඝයා. මහා ස්තවීර කියලා වස් 20ක් 30ක් ගිය. එහෙමයි. එතන මහා තේර ස්තවීරෙන් කියනවා වස් 60ක් සම්පූර්ණ වෙච්ච. එහෙමයි සාමි. ඉතින් මේ වගේ ඒ සියලු දෙනාටම නැවෙන්න ඕන කියනවා. අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ එක් සමව නැමින දුන්නක් වගේ. උන්වහන්සේ දවසක් සක්මන් කරනකොට උන්වහන්සේගේ සිවුරු පොට බිම ගෑවෙනවා දැකලා පුංචි තෙර නමක් ස්වාමීනි ඔබ වහන්සේගේ ස්ථීවරය ගෑවෙනවනේම බිම. අනේ සාදු ආචාර්ය ආචාර්ය ආචාර්යවරයන් වහන්සේ මම පිළිගන්නවා කියලා මේ සාදුකාර දීලා සිවුර හදාගත්තා. එහෙමයි. කොහොමද සාරිපුත්යන් වහන්සේ? ඒක ප්‍රඥාවත් එක්ක ඉන්නේ. එහෙමයි. ප්‍රඥාව අඩුවෙන් අඩුවෙන් උඩඟුකම් වැඩි කවුරුත් කියන එක අහන්නේ. එහෙමයි. කවුරුත් කියන එක අහන්නේ. එයා ඒතකොට එයා ඉන්නවා මෝල් ගහක් වගේ. එමසන්. ඒතර මේ නිවන් දකින්න නම් නැවෙන්නම ඕන. එහේ. ඒ නව මධ්‍යම නවක ඉස්තවිරේ කියන්නේ මේ ඒකෙන් අදහස තමයි තමන් මේ තමන්ට තැනක් මාන්නෙන් ඉන්න මේ නිවන් මාර්ගේ තැනක් නැහැ. එහෙමයි සාම. කියන්නේ මාන්නේ කියන එකට නිවනින් තැනක් නැහැ. නිවන් මාර්ගයේ තැනක් නැහැ. ලැබුම් ගන්න තැනක් නැහැ. යම් තැනක මාන්නේ නැද්ද එතනයි නිවන් මාර්ගයේ තියෙන්නේ. ස්වාමීන් හරිය උත්තම කාරණාවන් ඔබ වහන්සේ අපිට පහදලා දෙන්නේ. හැබැයි ගිහි ජීවිතේ නම් අපි හරියට මේ යටත් වෙනවා මානෙ කියන කාරණාවට නේද ස්වාමී? ඒකයි ඒකයි. අපි ඉතින් ඒ ගැන තව කොටසක් තියෙනවා විරාම පස්සේ. ස්වාමීන් අවසරයි. ඔව් පින්වත් මහත්මයා අපි කතා කළේ භික්ෂුවක් නිවනට හික්මෙනවා නම් ඒ අරහත් මාර්ගයේ ස්වභාවය තමයි ඔහු නියතමානී. එහෙමයි සර්. මෝල් ගහක් ගිල්ලා වගේ චරිතයක් නෙවෙයි. එහෙ. දුන්නක් වගේ. දුන්නේ හැම තැනින්ම නැවෙනවා. සමසමව නැවෙනවා. සමානව නැවෙනවා. ඒ වගේ තමයි කියනවා භික්ෂුවක් ඒ අංගේ ගන්න ඕන කියනවා. මෙතන යෝගාවචරය කියලානේ කියන්නේ යෝගාවචරය කියන්නේ නිවනට පිළිපදින කෙනා. ස්වාමිනේ භූමිය කතරම් මෘදු ආශ්‍රිමත්. ඒකට මේ මෝල් ගස් කිල්ල වගේ නෑ. එහෙයි ස්වාමී. ඒකනේ සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ ප්‍රතිපදාව. එහෙමයි. ඊළඟට මධ්‍යම හෝ නවක හෝ මේ යම්කිසි කෙනෙක් ඊළඟට ඉෂ්ඨවිර හෝ සියලු දෙනා කෙරේ නැමෙනවා. අපේ මහා කස්සප මහ රහතන් වහන්සේ පූරිත මහා පිම්බලයකින් බුදුරජාන් වහන්සේ සොයාගෙන ආවේ. එහෙමයි ස්වාමී. උන්වහන්සේ කසාවත දරාගත්තේ මේ ලෝකේ රහතුන් වේද ඒ රහතුන් උදෙසා මාගේ කසාවත වේවා කියලා. පැවිද්ද වේවා කියලා. උන්වහන්සේ සිරිපාතබල වඩිනකොටම ඒ වඩින මාවතේ බුදුරජාන් වහන්සේ පෙනී සිටියා. ඒකට රහතුන් උදෙසා පැවිදි වෙලා රහතුන් සොයාගෙන යනකොට ඉදිරියෙන් තුන් ලෝකෙට අග්‍ර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියන්නේ එවැනි වූ පින්බලයක් පුණ්‍ය ශක්තියක්. ඒ බුදුරජාණන් වහන්සේ දකින්නකොටම හිතුණා කියනවා මහකස්සපයන් වහන්සේට මේ වනාහි මාගේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා. ඊළඟට එක උස්මෙන් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල් ළඟ වැඳ වැටෙනවා. සත්තා මේ භගවා ශාවකෝ හමස්මි. ඔබ වහන්සේ භාග්‍යතුන් මහා පින්වතාණන් වහන්සේ ඔබ වහන්සේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ. මම ශ්‍රාවකයා අහන්න ඥානාමි මං කිසිවක් දන්නේ භගවා ජානාති ශාස්ත්‍රුන් මහා පින්වන්තයන් වහන්සේ ඔබ වහන්සේම දන්නවා. එහෙමයි ස්වාමීනි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිප්පලි නැත්නම් කස්සපේනි මේ වෙන කෙනෙක් ළඟ ওই විදිහට වැඳ වැටුණා නම් ඔච්චර ශ්‍රාවකත්වයකින් ඔච්චර යටහත් පහත් බවකින් වෙන කෙනෙක් ළඟ වැඳ වැටුණා නම් ඔහු දන්නේ දකින්නේ නැති කෙනෙක් නම් කියන්නේ ඔහු ශාස්ත්‍රවරයෙක් නෙවෙයි නම් ධර්මය අවබෝධ නොකරපු කෙනෙක් නම් ඒ කෙනාගේ හිස ගැලවෙනවා කියනවා ওই වන්දින වැඳිල්ලට. එහෙමයි ස්වාමීනි. ඒතර කොහොම වන්දනාවක්ද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි වැඳපු වන්දනාව පළවෙනි වතාවට මහා කස්සපයන් වහන්සේගේ කොහොම වන්දනාවක්ද? එහෙමයි ස්වාමීනි. කොහොම වන්දනාවක්ද? ඒ ඒ බුද්ධ වන්දනාව වෙන කෙනෙකුට වැන්දොත් හිස ගැලවෙනවා. එහෙමයි ස්වාමීනි. අද මන්ත්‍රී කෙනෙකුට වඳින විදිහටවත් බුදුන් වඳිනවද? වැඩක් කරගන්න මන්තිරිලාට වඳින්නේ. ඒ විදිහට බුදුන් වඳිනවද? කැම්පස් වල ගිහිලා ළමයි රැක්කකා වැඳගෙන ඉන්නේ. ඒ විදිහට බුදුන් වඳිනවද? ගෑනු ළඟ මිනිහලා වැඳ වැටෙන්නේ. ඒ විදිහට බුදුන් වඳිනවද? ලේසි නෑ මේක. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පූර්විත පින්බලයේ ඇති මහා කස්සපයන් වහන්සේට බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා. කස්සප මේ නිවන් මාර්ගයේ වඩන්න ඔබ අවවාද තුනක හික්මිය යුතුයි. කස්සප ඔබ කායානුපස්සනාව අත්හරින්න එපා. කස්සප යම් ධර්මයක් දේශනා කළොත් කන් යොමු කරගෙන අහන්න වෙනතකට ගන්න එපා. කස්සප මධ්‍යම වේවා ඉෂ්ඨවීර වේවා මධ්‍යම වේවා නවක වේවා ඒ කාටත් ගෞරවයෙන් වාසය කරන්න යටහත් පහත්ව වාසය කරන්න මේ තමයි බුදුරජාණන් වහන්සේගේ චීවර ධාතුව ශ්‍රී දේහේ දරා ගන්නා වූ මහා කස්සපයන් වහන්සේට ලැබුණ ඕවාද. ඉච්ඡර පූරිත පිම්බලයක් ඇති කෙනාගේ නිවන ඉපැද්දී ඔය ආවාද තුනේ. එහෙනම් අපි කොච්චරනම් නිහතමානී වෙන්නවද? කවුරු කාට ඇඟිල්ල දික් කරන්නද? තෝතෝ කියලා කාටනම් කියන්නද? ඒකනේ මේ බුද්ධ ශාසනයේ සාමාන්‍ය බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ වයසට ගිහිලා මහාන වෙන අයට අමාරුකමක් තියෙනවා මේ බුද්ධ ශාසනය රැඳෙන්න. මක් නිසාද? මේ බුද්ධ ශාසනයේ පිළිවෙතේ හික්මෙන භික්ෂූන් තමන් අවටින්න භික්ෂූන් වහන්සේලාට මේ බුද්ධ වචනේ සිහි කරනවා විනය කරුණු සිහි කරනවා මෙහෙම කන්න මෙහෙම බොන්න මේ විදිහට ඉන්න කියලා අර වයසට ගිහිල්ලා මහාන වෙච්ච කෙනා කල්පනා කරනවා මේ මම gediridin ඕන ඕන දෙයක් අකා හිටියේ. දැන් මේ මහාන වෙන්න ආවට පස්සේ මේ මගේ දරුවෝ වගේ ඉන්න මේ පොඩි උන් අරක කාපන් මේක කාපන් කියලා මට තහංචි දානවා. අපේ දරුවෝ වගේනේ. එහෙමයි අන්න කොන්ද කෙලින් හිටිය නැමුන් නෑ දුන්න. මෝල් ගහගිල්ලා. ටික කාලෙකින් මීට වැඩි හොඳයි යනවා යන්න මං කියලා අතහැරලා යනවා කියනවා. එහෙමයි. ඊළඟට කියනවා කියනවා මේ විදිහට සිවුරු පොරවන්න මේ විදිහට ගමට යන්න මේ විදිහට පින්නපාතේ කරන්න කියලා. ඒතර කල්පනා කරනවා කියනවා මොම් පොඩි උන් වගේ මගේ දරුවෝ වගේ මේ. මේ දැන් එනවා මට උගන්වන්න. gederiddi මමනේ සම්පූර්ණයෙන් පරිපාලනය කළේ. gederin අයට අරක කරන්න මේක කරන්න කියලා මම මම තනියෙන් බිස්නස් කළා මම තනියෙන් ගොවිතැන් කළා මම පිටරට ගියා. මේවා ඔක්කොම කරගෙන ආපු මට මහානකම කරන්න මේ පොඩි උන්වහන්සේලා කියන්න ඕනේ. කියන අර වයසට ගිය කෙනා කල්පනා කරනවා. කල්පනා කළ මුංගේ වහා ඉන්න ඕනේ මං යන යන්න කියලා සිවුරු ගලවලා යනවා. ස්වාමීන් එහෙම කල්පනා කිරීම සාසනය නෙමෙයි. <laughs> ඒක සාසනය නෙමෙයි. ඒ බුදුරජාණන් වහන්සේ වදාළේ වෙනවා <laughs> කියලා. ඒතකොට බුදුරජාණන් වහන්සේගේ වචනේ තමයි දැන් මේ රහතන් වහන්සේ වදාළ දේ රහතන් වහන්සේ බුද්ධ වචනෙන් ගන්නවා. මහරජතුමනි දේවාති දේව වූ භාග්‍යවතුන් වහන්සේ විසින් විදුර ජාතකයේ මේ වදාලා. කොහොමද වදාලේ නුවණැති ධෛර්යවත් තැනැත්තා හොඳින් නැමෙන දුන්නක්ෂයෙන් සුළඟට නැමෙන උණගසක්ෂයෙන්ද සිටි විරුද්ධව නොසිටි මෙසේ ඔහු රජුට සේවය කරයි එතන තියෙන රජතුමා ගැන සහ කෘතගුණ ගැන කතාවක් කියන්නේ විදුර චන්දකේ එතකොට නුණ මේ උණගහ සුළඟට නැමෙනවා වගේ දුන්න නැමෙනවා වගේ විරුද්ධ වෙන්නේ නැතුව එහෙමයි ස්වාමීන් නැමෙනවා යම් ගෙදරක තාත්තා මෝල් ගහක් ගිල්ලා වගේ චරිතයක් නම් අම්මා මෝල් ගහක් ගිල්ලා වගේ චරිතයක් නම් සම එක අදහසකට එන්නේ නැත්තම් ඒ ගෙවල් වල ගින්දර තියෙන්නේ. එහෙමයි. මේ දරුවොත් මෝල් ගහක් ගිල්ල වගේ මහා මාන්නක්කාර දරුවෝ නම් නැවෙන්නේ නැත්තම් ඒ ගෙවල් වල ගින්දර තියෙන්නේ. එහෙමයි. මේ කෙනෙකුට නැවෙනවා කියන එක පුදුම පිනක් මහත්තයා. ගිනි නිවන ඖෂධයක්. මේ නැමෙන එක විරුද්ධ නොවන එක සමහර සමිති සමාගම් වල බලන්න හරි කලකොලොප්පන් නෙමෙයි සමාන අදහසකට එන්නේ නැතුව එහෙමයි ස්වාමීන් දැන් ඔය අද කාලේ දේශපාලන පක්ෂවල තියෙන එක අදහසකට එන්නේ නැතුව ඒ ඔක්කොටම ඔය වින්නැහියේ නස්පැත්තිය දෙදරා යෑම ඔක්කොම තියන්නේ නැවෙන්නේ ස්වාමීන් එතනදී අර යහපත් එන්න ඕන ධර්මයේ මගේ හරින්න ඒ දැන් ඒ ධම්මාවත, ඒ කියන්නේ මහත්තයා ධර්මයට දිවිපිදුවොත් තමයි මේ නිහතමානිකම එන්නේ. එහෙමයි ස්වාමී. ඒ සංසාරේ අපි විඳපු දුක, මෙතනින් වැටිලා සංසාරයට වැටෙන එක, නිරේ දුක, പ്രേත ලෝකයේ දුක. ඒවා කල්පනා කරනකොට මේ උදුම්මගෙන ඉන්න දෙයක් නැහැනේ. එහෙමයි සර්. අනිත් එක අපිට වයසට ගිහිලා අවසානයේ සමහර ලෙඩු කුණු වෙලා පණුව ගහලා මැරෙන්නේ. ඉතින් මහා ලොක්කෝ වගේ හිටියට අවසාන කාලේ පණුව ගෙවුව කොහොමද? අතපය පණ නැති වුණොත් කොහොමද? ගෙදර ගෑණිට බැන බැන ඉන්නේ මිනිහලා. පණුව ගහලා එක තැනකට වැටුනම ගෑණියේ පය කවන්න දරුවෝ දාලා යයි. නමුත් බැඳපු ගෑණි ඉන්නවා ළඟ. එහෙමයි ස්වාමී. ඔය සංසාරයේ අවසාන මොහොත කල්පනා කරන කෙනෙක් ඉන්නවා නම් එකඟ වෙනවා. ගෙවල් වල අදහස් සමාන වෙනවා. එහෙමයි. මේ තමන්ගේ මරණයවත් ඊළඟට යන සංසාරේවත් සතර අපායේ බල්ලෙක් වෙලා ඉපදුනාට පස්සේ අසුචිකක් අයින් දෙපැයි. බල්ලෝ දිවේ එළියට දාගෙන ඉන්නේ දිවේ ලොකු 1000ක් තියෙනවා මහත්තයා. අර කෙල වැටෙනවා වගේ වැටෙන්නේ දාඩිය. එහෙමයි. දිව පිච්චි පිච්චි තියෙන බල්ලගේ. ඒකනේ කට ඇරගෙන දිව එළියට දාගෙන ඉන්නේ. එහෙමයි ස්වාමී. ඇයි ඒ කන්ට බඩජාරි කමටම පව කරපු අය. එහෙමයි. කොහොම සංසාරයකට වැන්නාට පස්සේ මොන නම්බුද මොන තානාන්තරද මොන ලොකු කන්ද සසර ගැන කල්පනා කරන කෙනා නැවෙන චරිතයක් විරුද්ධ වෙන්නේ නැති චරිතයක් හරියට තියෙනවා පන්සලට ගියත් අසපුවට ගියත් තියෙනවා මං අහවලට යටත් වෙන්නේ සමහර අය මේ මම මට අහන්න ලැබිලා තියෙනවා සමහරවට ආධාරයක් දෙන්න යනවනේ ඒ ආධාර ගන්න තැන ඉන්නේ Taman කැමති නැති කෙනෙන්න ඕක ඉන්න තැනට මං යන්නේ එහෙමයි ස්වාමීනි. එහේ. ඔයා හිතන්නේ මහත්තයා දැන් අපි අසපුවල වැඩසටහන් තියෙනවානේ. ඒතර පොලිමේ ගිහිල්ලා අර දන් ගන්න එපා දන්සල් වෙලාවේ දවල් දාන එක. ওই පොලිමේ යන්න කොච්චර නිහතමානීකමක් ඕනේද නේ? ඒ ලැබෙන ටික පැටියට ගන්න කොච්චර නිහතමානිකමක් ඕනද නේ. බිම ඉඳගෙන මිනිස්සු ගොඩේ බනහන්න කොච්චර නිහතමානිකමක් ඕනේද. දාඩිය පෙරාගෙන බනහන්න කොච්චර නිහතමානිකමක් ඕනේද. ඊළඟ එක තැනක ඉඳගෙන මේ ධහමට සවන් දීගෙන ඉන්න කොච්චර නිහතමානීකමක් ඕනේද? නිහතමානීකම කියන එක. ඒකයි මම ගොඩාක් දුරට ওই සදහතුන්ට කිව්වේ දහම් වැඩසටහන් තියෙනකොට ටීවී එකේටම ඔළුව දාගෙන ඉන්නේ නැතුව ඇවිල්ලා බණ අහන්න. විශේෂයෙන් පොයේ වැඩසටහන් මාසික වැඩසටහන් හේතුව ඒවා අහනකොට ගොඩක් ಗುಣ වැඩෙනවා. පොලිමේ යන්න ඕන. අර ඉවසන්න ඕන. අරින් දෙනකල් ඉවසන්න ඕන. දෙන දේ ගන්න ඕන. කැමැති කැමැති ඒවා නෙවෙයි. ගෙදර බණ අහනකොට ෆෑන් එක දාගෙන සමහරට AC දාගෙන මෙතන බණ පොඩ්ඩක් නතර කරලා ගිහිල්ලා ඉතුරු වැඩේ කතා කරලා. එහෙමනේ බණ හෙල්ල තියෙන්නේ. දැන් ගිහිල්ලා බණ අහනකොට ඉවසීම අවධානය වෙනතකට ගන්න බෑ. ඇයි ඒ බණ ඇහෙන්නේ? එහෙමයි ස්වාමීනි. ගොඩාක් ළඟට පැමිණ බණ ඇසීමේ ගොඩාක් ආනිසංස තියෙනවා. ಗುಣ වැඩි යනවා. ಗುಣ වැඩි. මම මේ පොයේ වැඩසටහන් මාසික වැඩසටහන් ගැන කියන්නේ. එහෙමයි ස්වාමීනි. ඊළඟට සම ගොඩක් අය දැන් පුරුදු වෙලා තියෙනවා ටීවී එක තියෙන නිසා මේ ගෙදර ඉඳලාම බණ අහන්න. ඒ වෙලාවට කල්පනා කරන්න මගේ කකුල ඔසවා ගන්න බැරි දවසක් එයි. එදාට මම එක තැනක නවතිනවා. පුළුවන් කාලේ බැරි බැරි ගාතේ මං යනවා. ලෙඩ ඇඳේ ඉන්නකොට කල්පනා කරන්න පුළුවන් කකුල උස්සන්ට යම් තාක් හයිය තිබ්බාද ඒ තාක් මම බනහන්ට ගියා. සත්පුරුෂය හොයාගෙන ගියා. ධර්මයේ හොයාගෙන ගියා. මේ කකුල් කඩਿੱත්ව හැදෙනකල් ධනයිස් රිදෙනකල් ඉඳගෙන හිටියා මම. එහෙමයි සාම. කොන්ද රිදෙනකල් ඉඳගෙන හිටියා. හැරමිටියෙන් මං ගිහිල්ලා බණ ඇහුවේ. පැහැදිලි නේද? ආන කල්පනා කරමු. ඒ විදිහට කල්පනා කරන ලොකු සතුටක් උපදිනවා. ස්වාමීන් ත්‍රිවිධයක් උපදිනවා. මරණ මොහොත දුක් සහිත නැහැ. ඒ නිසා වීරියෙන් කුසල් කරන්න. ඊළඟට තම තමන්ගේ තරහ తీරම නැතුව අහිංසකව පින් කරගන්න. නිහතමානී කම කියන්නේ නිවනට වේගෙන් ගෙනියන දෙයක්. එහෙමයි සාම. දුන්නක් වගේ නැවෙන්න. එහෙමයි. විරුද්ධ වෙන්න එපා. ඒක තමයි මේ දහම් කරණාවේ තියෙන හැමයි. කොහොමද රහතන් වහන්සේලා ජීවිතය හදාගත්ත විදි? දැන් තේරෙන්නේ අද අද කාලේ කොහොමද? අද කාලේ රහත් වෙලා රහත් වෙලා කියන අය කොහොමද කොන්ද කෙලින් තියාගෙන මෝල් ගස් ගිලලා නැවෙන්නේ නැතුව එහෙමයි. කොහොමද චරිතය ස්වාමී? ඉතින් මේ නමුත් අරහත් සැබෑ අරහත්ත්වයට වෙහෙසෙච්ච අය කොහොමද ජීවිතේ වෙනස් කරගෙන තියෙන හැටිනේ? එහෙමයි ස්වාමී. ඒකයි. ඉතින් අපි බලමු ඊළඟට අවසරයි ස්වාමී. කපුටාගේ දෙයංගයක් ගන්න කියලා කිව්වනේ. එහෙයි. ඉතින් ස්වාමීන් නාගසේනයන් වහන්සේ මොකද්ද කපුටගෙන් ගන්න තියෙන්නේ? ඊට පස්සේ කියනවා මහරජාණනි කපුටා තමන් හට කවරෙකුගෙන් පහර වදීද උපද්‍රවයක් වේද වශයෙන් සැක කරමින් බලවත් සැකයෙන් ගැලවීමට සූදානමින් හැසිරේ. හැම වෙලාවෙම කපුටා වටපිට බල බලා ඉන්නේ. එහෙමයි ස්වාමී. කොයි වෙලාවෙ වදීද දන්නේ නැහැ. කවුරු දැහැගනීද දන්නේ නැහැ. හරි ප්‍රකට කාරණාවක්. හරි ප්‍රකට කාරණාවක් මේක. ඉතින් ඔන්න ඕක කපුටා දිහා බලලා ඔය කාරණාව තමන්ගේ ප්‍රතිපදාවට එකතු කරගන්න කියනවා. එහෙමයි. කොහොමද ප්‍රතිපදාවට එකතු කරගන්නේ? අරහත්ත්වයටපත් වෙන්න ආසන නිවන් මාර්ගයේ දියුණු කරන්නට ආසන මෙහෙම කරන්න කියනවා. පිළිවෙතෙහි යෙදෙන භික්ෂුව විසින් තමන්ගේ ශ්‍රමණ ගුණයන්ට කවර උපද්‍රවයක් වෙයිදයි සැකයෙන් යුතුව බලවත් සැකයෙන් යුතුව අනතුරක් වෙන්න පෙර සිහිය පිහිටුවාගෙන සංවර වූ ඉන්ද්‍රියන් ඇතිව හැසිරිය යුත්තේ මහරජාණන් කපුටාගේ මේ පළමු අංගයේ ගත යුත්තේ මහත්ය කියනවා කපුටාගෙන් ගන්න ඕන ඒ අංගය අරන් කල්පනා කරන්න කියනවා මගේ මහානකමට මේකෙන් ප්‍රශ්නයක් වෙයිද මේ ඉස්සරහට කරන්න යන දේවල් වලින් එහෙමයි දැන් අපි කියමුකෝ කාලගෝට්ටියක් කියලා රණ්ඩුවක් කියලා ওই රණ්ඩුව මැදට ආමඳුරෝ පනින්න කලින් කල්පනා කරන්න ඕන මේක මැදට මම පැනලා මගේ මහානකමට අනතුරක් වෙයිද එහෙමයි සාමි ෆෝන් එකක් අරන් ෆෝන් එක පාවිච්චි කරන්න හදනකොට මේකෙන් මගේ මහානකමට අනතුරක් වෙයිද? කාන්තාව ෆෝන් වලින් කතා කරනවා. මේ කෙල්ලොත් එක කතා කරලා මගේ මහානකමට අනතුරක් වෙයිද? එහෙමයි. ඊළඟට පන්සලේ නමුත් පිරිස පිරිවරාගෙන ඉන්නවා. ඒකට කල්පනා කරනවා මේ පිරිසත් එක්ක නිතර ඉඳලා මට අනතුරක් වෙයිද? ඊට පස්සේ නිතර දායක පවුල් ඇසුරු කරනවා. එතකොට මම මේ අයත් එක්ක නිතර නිතර කතා බහ කරලා නිතර ඒ ගෙවල් වල ගිහිල්ලා මගේ මහානකමට අනතුරක් වෙයිද? එහෙමයි ස්වාමීනි. මේ විදිහට තමන්ගේ සීල සමාධි ප්‍රඥා කියන මේ මාවතට ආර්ය අෂ්ටාංග මාර්ගය පුරුදු කරන මේ වැඩපිළිවෙලට අනතුරක් වෙයි දෝ කියලා අර කපුටා සූදානමින් ඉන්නේ කරදරයක්වත් වෙයි කියලා ඒ වගේ ඉන්න කියනවා මේ මාමත ගැන. ඒතරම් සැකෙන් ඒතරම් ඒ සැකේ 아무තු එකක් මහත්තයා. ඒ කියන්නේ සැකේ. ওই උත්තරීතර දෙයක් ලැබුණොත් එහෙම. එහෙමයි සම්. මේකට කරදරයක් වෙයි. වටිනා දෙයක් ලැබුණට පස්සේ මේක කවුරු හරි ගන්නේ. එහෙමයි සම්. මේකට අනතරක් වෙයි. මේක අතෑරෙයි. මේක අනිත් පැයට පෙනෙයි. හේතු වටිනා. ස්වාමීන් වහන්සේ නගර සෝබනීය රංගනයේ යෙදෙන අවස්ථාවේ කෙනෙක් පිටිපස්සෙන් කඩුවක් දරාගෙන ගසලයන් සිටින අවස්ථාවේ ඔව් ඔව් ඒ තියෙන සතර සතිපට්ඨානෙ එහෙමයි මොහොතක්වත් හිත බැහැර කරන්න එපා කියනවා එහෙමයි සර් මුව විට දක්වා තෙල් පෙරවූ කලයක් හිසේ තියාගෙන එහෙමයි මේ නගර නගර සෝබනේ නෙමෙයි එතන තියෙන්නේ ජනපද කාලය අවසරයි සර් ජනපද කල්යාණී කියලා කියන්නේ අපි නගර සෝබනේ කියව ගම වෙනම අර්ථයක් නේතන ඉන්නේ. ඈ සොඳුරුයි ජනපද කල්යාණී පංච කල්යාණෙන් සුසැඳි සොඳුරුයි ඇගේ නර්තනයේ අතිශය මනරම්. කෙනෙක්ගේ දැසන වෙනතකට ගන්න බෑ. ඔහුගේ සවම්පත් නම් වෙනතකට ගන්න බෑ. එහේ ස්වාමී. උමතු වෙනවා ඈ නතන පුත. ඒ ඈ නතද්දී එතනින් යන්න ඕන ඔළුව හරවන්න නැතුව. එහෙමයි ස්වාමී. තෙල් කලයක් වැටුනොත් පිටිපස්සෙන් ගහලා යනවා. එහෙමයි. බෙල්ල කපන්න. ඒ වගේ සතර සතිපට්ඨානේ මොහොතක්වත් සිහිය බැහැර කරගන්න එපා කියලා නේ තියෙන්නේ. කොහොමද මහත්තයා අරහත්ත්වයට පත් වෙලා තියෙන හැටි අප්පා? එහෙමයි ස්වාමීනි. කොහොමද ජීවිතේ සතර සතිපට්ඨානෙටම ජීවිතේ කැප කරපු හැටි? එහෙමයි. ඉතින් අනේ රහතන් වහන්සේලා මේ මාවත වැඩුවානේ ඉතින් අපිට මේ රහතන් වහන්සේලා වඩපු මාවත ගැන හරි අහන්න ලැබෙන එක ගැන සතුටු වෙන්න. ස්වාමිනේ මාවත මේ විග්‍රහ වෙන්නේ. ඔව් මිනිසුන්ට මේ වාගේ අරහත් මාර්ගයක් කොහොමද විග්‍රහ කරන්නේ අද කාලේ? එහෙම නැහැනේ. දාර්ශනික වෙන්න ඕනේ. මෙහෙමයි හැම දෙයක්ම අත්හරින්න ඕනේ කියලා අමෝතු එකන්නේ. මේ ගිහි මිනිසුත් හැම එකක්ම අත්හරින්න ඕන. මේ කසාද බැඳලා කසාද බැඳලා මේ බැඳීම් හදා ගන්න හොඳ නැහැ. හැමදේම අත්හරින්න ඕන කියලා. මිනිස්සයත් බැහැර කළා, දරුවොත් හදන්න නැතුව මේ අමෝතු චරිත රඟපාගෙන ඉන්න සෝමර සෝබන නෝන්ලටික්කුත් ඉන්නවනේ. එහෙමයි. මොනවා දැනගෙනද නිවන ගැනනේ? එහෙසම්. මොනවා දැනගෙනද? ගිහි ප්‍රතිපදාව ගැන දන්නේ නැහැ, පැවිදි ප්‍රතිපදාව ගැන දන්නේ නැහැ. එහෙමයි. නේද? ගිහියාගේ භූමිය වෙන එකක්, පැවිද්දාගේ භූමිය වෙන එකක්. එහෙමයි. ස්වාමීනි වික්ෂුන් වහන්සේ නිතරම මගේ ප්‍රතිපදාවට මේ මොහොතේ වදුරක් වේ කියන අදහස දරාගෙන සිටීමම ඒ මාර්ගයේ බොහෝ සෙන් වැඩි යන උපදන්. ඒකට ඒ කියන්නේ භික්ෂු ඒකට මට මතකයි බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා. එහෙමයි. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාළා පින්වත් මහණෙනි තමන් අරහත්වේ සාක්ෂාත් නොකොට එතනින් මෙහා කිසිම දෙයකින් සෑහීමකටපත් වෙන්න එපා කියන්නේ. දැන් නම් හරි කියලා. එහෙමයි ස්වාමී. එතනින් මෙහා කිසිම දෙයකින් සෑහීමකටපත් වෙන්න එපා කියනවා. දැන් නම් හරි කියලා. එහෙයි. ඇයි දේවදත්තට උනේ එමනේ අහසින් යනකොට චතුරාර්ය සත්‍ය මතක හිටිනකොට ලස්සනට බණ කියනකොට දේවදත්ත හිතුවා දැන් නම් හරියි කියලා. සමාධියටත් එහෙම රැවටෙනවා. එහෙම රැවටෙනවානේ. ගොඩාක් අය එහෙමනේ දැන් නම් හරියි කියලා තැනට එනවා. භික්ෂුව හැම වෙලාවෙම ඉන්න ඕන සීලයට, සමාධියට, ප්‍රඥාවට උවදුරක් වෙයිදෝ. එහෙම. ඉච්ඡිත සුරක්ෂිතව රකින්න කියනවා මේ නිවන් මාවත. ඒතර මේවා ප්‍රකට කර කර අඬබිර ගහ Facebook දාගෙන ඉන්ටර්නෙට් එකකින් කිය කිය යන්නේවා නෙවෙයි මේවා. එහෙමයි ස්වාමී. කොච්චර හොර රහසද මේ ගුණධර්ම වඩන්න තියෙන්නේ. ස්වාමීනි නිවන දක්වාම සීල සමාධි ප්‍රඥා වැඩපිළිවෙලේම ඒ නිවන සීල සමාධි ප්‍රඥා වඩලා යම් තාක් පරිපූර්ණ වේද පූරිත වේද එහෙමයි ස්වාමීනි. එහිලා ඒ ඒ පූරිත වුණාට පස්සේ සිද්ධ වෙන දේ තමයි ඒ තෘෂ්ණාව ෂේ වෙන්නේ. ඒක තමයි අමාමා නිවන. ඒ කපුටාගෙන් ගන්න තියෙන දෙවෙනි කාරණාව තමයි කපුටා කිසියම් බොජුණක් දැක කෑගසා ඥාතින් කැඳව වුන් සමග අනුභව කරයි. එහෙම එහෙම කන්නේ නැද්ද? එහෙම දකින්න කාරණාවක් නෑ ස්වාමීනි. කවුටක් කාකක් ගාලා කොහොමද එක එකතු කරලා තමයි කන්නේ. ඉතින් ඇත්තටම කපුටගේත් එහෙම එකක් තියෙනවනේ නේද? එහෙමයි සර්. ඉතින් කියනවා මහරජාණනි පිළිවෙතේ යෙදෙන භික්ෂු විසින් ධාර්මිකව ලැබෙන ප්‍රත්‍යලාභයක් ඇද්ද? යටත් පිළිසින් පාත්‍රයට ලැබෙන දෙයක් නමුත් ඇද්ද? එබඳු ලාභයක් සිල්වත් සබ්‍රාහ්මචාරින් වහන්සේලා සමග බෙදා හදාගෙන වැළඳිය යුත්තේය. මහරජාණනි කපුටාගේ මේ දෙවෙනි අංගයේ ගත යුත්තේය. එහෙමයි සාමි. බෙදා හදාගෙන වළඳනවා කියන එක නිවනට නිවන් මාර්ගයේ පහසු කරන එකක්. එහෙමයි ස්වාමීනි. ඒතුළු මේ බදාගෙන කෑම, හොරෙන් කෑම, තනියෙන් කෑම එහෙමයි. කොහොමද? ඒ අයට නිර්වාණයක් නම් කවදා හොයාගන්නද? ඉතින් මේ නිර්වාණ ප්‍රතිපදාව කියන්නේ ප්‍රකටව සියලු දෙනා අතර කතා නොවන නිසා ඉස්සර සමහර හාමුදුරුවෝ ඉඳලා තියෙනවා තමන්ගේ පිරිකර ගොඩ ගහගෙන කාමරේ. ඇයි මට ලැබෙන පිරිකර මට ලැබෙන පිරිකර කියලා ගොඩ ගහගෙන දොර ඉඳලා ඇඳ ගාවට විතරයි පාර තියෙන්නේ දෙපැත්තෙම පිරිකර. දෙපැත්තට ගොඩ ගැහිලා. ගොඩ ගැහිලා. එතකොට මැරුණාට පස්සේ කොහෙද ඉපදෙන්නේ? එහෙමයි සාමි. තව එක හාමුදුරනම කපවත් වෙලා ඉස්සර. ඒ හාමුදුරන්ගේ සිවුර හරි බරයිලු. පස්සේ බලනකොට මේ සිවුරේ වාටිය පොඩ්ඩක් සිදුරු කරගෙන ඒ හාමුදුරන්ට ලැබෙන සල්ලි රෝල් කරලා අර වාටිය අස්සිදාගෙන. පාත්‍රයට ලැබුණ දේ පුංචි දෙයක් නමුත් බෙදා හදාගෙන වළඳනවා කියලා යමක් ඇද්ද? ඒ වනායි අරහත් මාර්ගයයි. මහරජාණෙනි ධර්මසේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් මෙසේ වදාළේය. ඉදින් කෙලෙස් තැවීමෙන් යුතුව සිටින භික්ෂුහු තමන් ලද බොජුන් මට පිරිනමද්ද මමත් එසේ ලැබුණ බොජුන සියල්ලන්ටම බෙදා හදා දී ඉතිරි වූ දෙයක් වළඳමි. කෙලෙස් තැවීමෙන් යුක්ත වූ භික්ෂූහු තමන් ලද බොජුන් මට පිරිනවන්ද මේ ඉස්සර රහතන් වහන්සේලා එහෙම නැත්නම් අරහත් මාර්ගයේ හික්මෙන උත්මයෝ තමන්ගේ පාත්‍රයෙන් මොනවද ලැබුණොත් හැම වෙලාවෙම තවක් කාට හරි දෙන්න කැමති. එහෙමයි ස්වාමී. ඉතින් අපේ සාරිපුත්ත මහ රහතන් වහන්සේටත් ඔහොම සංගයාගින් ලැබෙනවා. උන්වහන්සේත් ඒක බෙදනවා. එහෙමයි ස්වාමී. ඉතින් ඒ නිසා බෙදා හදාගෙන ඉතිරි වෙච්ච දේ වළඳනවා. ඉස්සර සංගයා පුරුදු කරලා තියෙනවා අපූර්ව දෙයක්. ඒක සොඳුරු ශ්‍රමණ ගුණ ධර්මයක්. ඒකට කියනවා සාරාණීය වත කියලා. ඒ සාරාණීය වත කියලා කියන්නේ තමන්ගේ පාත්‍රයට මොනවද ලැබෙන්නේ? ලැබෙන දේ දෙනවා. කියන්නේ නිහඬව. ඉතින් බෙදලා බෙදලා ඉතුරුන්නේ නැත්තම් නිහඬව වතුර බීලා ඉන්නවා. එහෙමයි ස්වාමීනි. පාත්‍රය අල්ලගෙන යනවා. සංඝයාට කැමති දේ ගන්න කියලා. ඒ බැරි වෙලාවත් අහවල් දේ අර හාමුදුරුවෝ ගත්තා මේකක් ගත්තනේ කියලා හිත කිලිටි වුණොත් උන්වහන්සේ ආයේ සමාදන් වෙලා ප්‍රතිපදාව පුරනවා. ස්වාමීන් දුතාංග ධර්මද? ඒක යම්කිසි වතයක්. ඒ කියන්නේ යම්කිසි කෙලිස් දැවීමක්. එහෙමයි ස්වාමීන්. ඒකට කියන්නේ සාරාණීය වත කියලා. ඊට පස්සේ ඒ සාරාණීය වත පිරෙන්නේ මෙහෙම. උඩ ඉස්සර දාන ගෙනාපු ගමන් මෙහෙම වළඳන්නේ නැහැ. එහෙමයි. ඒ දාන ගෙනල්ලා පාත්‍රේ තියලා මූණකට සෝදාගෙන වළඳනවා. එතකොට ඒ දාන ගෙනල්ලා මූණකට සෝදාගෙන භික්ෂුව එද්දී අර දානශාලාව හිටපු ස්වාමීන් වහන්සේලා ඔක්කොම පාත්‍රේ තිබ්බ ඔක්කොම ඇරන් හිස් පාත්‍රේ තිබ්බොත් එහෙම අර ස්වාමීන් වහන්සේ මූණකට සෝදාගෙන එද්දී පාත්‍රයේ මොකුත් නැත්තම් සාදු සාදු මගේ ප්‍රිය භික්ෂුන් වහන්සේලා මා රැගෙන ආදානේ වළඳලා සාදු සාදු කියලා හද මඬලෙන් ප්‍රීති ඉපදෙනවාද ඒ භික්ෂුව සාරාණීය වතෙන් අග්‍රත්වයට පත් වෙනවා එදා ඉඳලා නිවන් දකින මොහොත දක්වා ඒ භික්ෂුවට අහවල් දේ අඩුයි කියලා වචනයක් යෙදෙන්නේ පින්වත් පින්වත් මහන්තයා සාරාණීය වත තුරහු භික්ෂුන් වහන්සේ නමක් හිටියා. එහෙමයි. උන්වහන්සේ දැක්ක ගිරිගණ්ඩ පූජාව. ඒ කියන්නේ ඒ ගිරිගණ්ඩ පූජාවේදී ගොඩාක් වටිනා වස්ත්‍ර දෙන පොඩි ස්වාමීන් වහන්සේ නමක් ওই වත පුරලා තිබ්බා. පොඩි ස්වාමීන් වහන්සේ ඒ රජුරන්ට කිව්වා ඔතන තියෙන අර රන්සලුව මේ මට තමයි ලැබෙන්නේ කියලා. ඇයි ගිරිගන්න පූජාව කියන්නේ ගොඩක් බඩු බාහිර ආදී තියලා ඒ අහුවෙන අහුවෙන එක එනේන ස්වාමීන් වහන්සේලාට දෙනවා. එහෙමයි සර්. අර ඒ උඩ තිබ්බ වටිනාම වස්ත්‍රය අහුවෙන්නේ අතට. එහෙමයි. දැන් මෙහෙම දෙනවනේ. එහෙයි. අර පොඩි ස්වාමීන් වහන්සේ ආපු ගාම අහුවුණානේ අර. එහෙයි. ඉතින් රජතුමාට පුදුමයි. ඒක ඇහිලා ඊට පස්සේ කියනවා ස්වාමීනි ඇයි කියලා. කියනවා මම ගොඩාක් කල සාරාණිය වත පිරුවා කියලා. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ Tamanට ලැබිච්ච දේ බෙදා හදාගෙනමයි වළඳලා තියෙන්නේ. තනියෙන් වළඳලා නෑ. ඒ නිසා මොනවා හරි ගෙදරක එනකොට මේ ධර්මය අහන පිරිසිතින් පොඩ පොඩ ගුණධර්ම පුරුදු කරන්න ආසයිනේ. නිසා මොනවා හරි ලැබුණාට පස්සේ තනියෙන් කන්න නැතුව කාට හරි බෙදාගෙන කන්න. හැබැයි එතන පරිසරෙත් බලන්න. තමන්ගේ ගුණධර්ම දිනු කරගන්නත් ඕන ප්‍රඥාව තියෙන්නත් ඕන. මේක දෙන්න සුදුසුද කියලා. දැන් සමහර ගෙවල් වල තියෙනනේ ආපු ගමන්ම කනවා අම්මා කෑවද තාත්තා කෑවද එහෙම බැරිලක් නැහැ නේ. ඒ වචනේවත් විමසන එක හරියට. ඒ සමහරට ඔයා කෑවද කියලා. එහෙමයි ස්වාමී. ඇත්තට මේ වචනේවත් පුරුදු වුණා නනේ. කෑම කනකොට ළඟ හිට ඉන්න අයගෙන් පොඩ්ඩක් අනේ ඔයා කෑවද? එහෙමයි. ඔයා කෑවද කියලා. මට දැකලා තියෙනවා මම නම් දැක්ක සොඳුරු කෙනෙක් තමයි අපේ ලොකු ස්වාමීන් වහන්සේ. මට නම් මහානවිච්ච දවස් ඉඳලම ඇහිලා තියෙනවා. කෑම කන වෙලාවට නම් උදේ නම් ආවේ එක්ක දවල් නම් ආවේ ලොකු සංස කතා කරගෙන ඉන්නකම මම අහනවා ඔයාලා කෑවද කියලා. එහෙමයි ස්වාමීනි. ඒක උන්වහන්සේ පුරුදු වෙලා. ඉස්සර ඉඳලා. ඒ නිසා ඔයාලත් පුරුදු වෙන්න. මේ නිවන් මේ අපි දන්නේ මේ පුංචි දේ එච්චර උපකාරී වෙනවා කියලා. බෙදා හදාගෙන කපුටා වුණත් කෑමක් ලැබුණාට පස්සේ කෑ ගහලා ඥාතින් ගෙන්න ගන්නවා කියන්නේ. නේද? සමහර අපි දැකලා තියෙන ඉස්සර ගම්වල මොනවාරි ප්‍රණීත දෙයක් මාස් මාංශයෙම ලැබුණම සමහර ගම්වල ඒ යාළ විතරයි හොරෙන්. සමහර ගම්වල තියෙනවා මේ ඒක හැම ගෙදරකටම පොඩ පොඩ දීලා පුළුවන් විදියට ඔව් අර කෝස් ගෙඩියක් කැපුවට පස්සේ කැඩුවට පස්සේ ඒ කෝස් ගෙඩිය කෑලි කිහිපයකට කල්ලා වටේ ගෙවල් වලට දීලා වරක ගෙඩියක් කැඩුවට පස්සේ වටේ ගෙවල් වලට දීලා හරි උපකාර ඒ මිනිසොන්ද ඒක නිවනට උපකාර වෙනවා කියලා එයාලා දන්නේ නැහැ ඉතින් ඒ නිසා නමුත් උපකාර වෙනවා ස්වාමීන් වහන්සේ බෙදා හදාගෙන මෙතන නම් මහා සංඝරත්නය වළඳනවා කියන කාරණාව උන්වහන්සේගේ හිතේ මේ ගුණ මුදිතා මෛත්‍රී කරුණා ආදි වශයෙන් වැඩි යනවාද ස්වාමිනේ? ඒකනේ ඒකේ තියෙන අනිත් කෙනා ගැන හිතන එක, Taman ලැබිච්ච දේ ලෝභ නොවන බව, ලද දේෙන් සතුටු වෙන බව, පොඩි දේනොත් යැපෙන්න පුළුවන් බව, ප්‍රණීත දේම හොයන් නැති බව, ඉන්ද්‍රිය සංවරේ, දිව සංවරේ නේද? ආන් මේ වගේ තියෙනවා. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ පවා දේශනා කරනවා මටත් මොනවා හරි පාත්‍රයකට ලැබුණොත් මම ඔක්කොම සංඝයාට දීලා මොනවා හරි ඉතුරුනොත් මම ඒක වළඳනවා එහෙමයි ඒ නිසා ඔබටත් ඒ සඳහා වාග්ය ලැබේවා ස්වාමීන් මේ අසිරිමත් සම්බුද්ධ ශාසනය නේද මේ සියලු අරහත් මාර්ගය එහෙමයි ස්වාමීන් අරහත් මාර්ගය ස්වාමීන් අපට අවසර ලැබේවා අපේ වෙලාව නිමා වුණා පින්වතුනි අද දවසේ මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්වයේ දරන ලද්දේ බණ්ඩාරවිල පදිංචි පින්වත් ජයන්ති වීරසිංහ මහත්මිය ඇතුළු බණ්ඩාරවිල කුඹල්විල මහමෙවුනාව භවනාසපුවට සම්බන්ධ පින්වත් පිරිසක් විසින් ඉතින් මේ පින්වත් සියලු දෙනාට උතුම් පුණ්‍යානුමෝදනාව සිදු කරන්න අපි ගෞරවනීය මහා සංඝරත්නයට ඊටම ගෞරවයෙන් ආරාධනා කරමු අවසරයි ස්වාමීනි ඔව් පින්වත් මහත්මයා අද දින මිලිඳු රාජ ප්‍රශ්නයේ සදහම් පිළිසඳර සඳහා දායකත්වයේ දරන්නේ බණ්ඩාරවල පදිංචි පින්වත් ජයන්ති වීරසිංහ මහත්මිය ඇතුළු බණ්ඩාරවල කුඹල්වල මහමෙවුනාව භාවනා සුපුර සම්බන්ධ පින්වත් පිරිසක් විසින්. ඉතින් ඒ නිසා මේ නැත්තම් අද බොහෝ පින් රැස් කරගන්නවා මේ ධර්ම දානේ. ඉතින් මේ පින්වතුන් බණ්ඩාරවල අසුපු මුල් කරගෙන ගොඩාක් පින් කරගන්න අය. ඉතින් ඒ වගේම අද සොඳුරු නිවන් මාර්ගයේ මේ කොහොමද කෙනෙක් මාර්ගයේ දියුණු කරන්නේ පුංචි දේ පවා නිවනට උපකාරී වෙන හැටි සොඳුරු අරහත් මාර්ගයේ වැඩෙන හැටි අද ඒ උපමාවලින් අද ඉගෙන ගන්න ලැබුණා. ඉතින් මේ ධර්මයේ ලෝකයට අහන්න සලස්වන එක ලොකු දෙයක්. මේ බණ අහලා කවුරු හරි ලෝකේ කොතනක හරි යම් දෙයක් පුරුදු කළොත් අඩුම තරමේ බෙදා හදාගෙන වළඳ කන එක ඒ වගේම නිහතමානී වෙන එක සමහර අය ඉන්නවා ලොකුවට මාන්නෙන් ඉන්නවා. නමුත් ඇත්ත කතාව ඇහෙනකොට හදා ගන්න. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ නිසා කවුරු හරි මේ ලෝකේ හැදෙයි. ඒ සියලු පින් මේ ධර්ම දාණය දුන්න අයට. මේ ධර්ම දාණය දුන්න අයට. ඉතින් ඒ නිසා අපි මේ සියලු පින් අනුමෝදන් කරනවා සියලු දෙවියන්ට දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම විශේෂින් සිහි කරනවා මේ අරහත් සොඳුරු අරහත් මාර්ගයේ ඒකාන්තයෙන් සොඳුරුයි එක සත්‍යයක්. ඒ සත්‍යානුභාවයෙන් බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් මේ මඟ දිනුනකොට ධර්මය අවබෝධ කරපු මහරහතන් වහන්සේලාගේ අනුභවයෙන් ඒ වගේම මේ මිනිඳු මිලින්දා ප්‍රශ්නේ ඒ තියෙන අරහත් කතිකාවත එහෙමයි ඒ උතුම් ධර්මයේ ආනුභාවයේ නාගරසේන මහරත්නන්සේගේ තේජසින් නිහිඳු මහරත්නන්සේගේ තේජසින් මේ ලක්දිරණ සුරකේවා සිංහල ජාතිය සුරකේවා බුදු සසුන සුරකේවා ඒ වගේම ලක්දිරණ රකින සිංහල ජාතිය රකින සසුන රකින අභිමානවත් නායකයෙක් අපිට පහළ වේවා ඉතින් ඒ ප්‍රාර්ථනාව අපි සිද්ධ කරනවා ඉතින් ඒ වගේම මේ පරිලෝකීය වික්‍රම ෆලොවර්ස් අධිපති වික්‍රම මහත්මයාට ඒ වගේම දිනෝක ප්‍රේමදාස මහත්මයාට ඒ වගේම කිරිබණ්ඩාර පියාණන්ට ඒ වගේම හීම්මෙනිකේ මෑණියන්ට මේ පින් අනුමෝදන් කරනවා විශේෂයෙන් මිය පරලෝකයේ සියලුම රණවිරුවන්ට මේ පින් අනුමෝදන් කරනවා මේගේ සියලු ඥාතිහු මේ පින් බලෙන් පරලෝක සැපයටපත් වේවා ඒ වගේම රැස් කරගන්න හේතුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපි විශේෂයෙන් අනුමෝදන් කරමු අපගේ ಪರම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ මිලිඳු රාජ ප්‍රශ්නය සිංහල සරල සිංහල අනුවාදයකට ගත්තා. එහෙමයි ස්වාමීන්. ඉතින් ඒ නිසා තමයි අපිට මෙහෙම සරලව කියවන්න පුළුවන්. ඒ වගේම අපිට මේවා අහන්න ලැබුණේ. මම හිතන්නේ ලොකු ස්වාමීන් වහන්සේ මේ පරිවර්තනය අනුවාදනය කළේ නැත්තම් මම නම් හිතන්නේ මිනිස්සු මෙහෙමයි කියලා. අපිටද කියන්නත් තේරෙන්නේ ඒ කියන්නේ අපිත් මිලිඳු රාජ ප්‍රශ්නේ කියවන්න ගත්තේ මේ විදිහට ලොකු සන්නාසේ පරිවර්තනය කළාට පස්සේ. ඒ උත්තරමයන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායුෂ සම්පන්නිය ලබත්වා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සකල සංගරුවන අනගාരികා මෑණිවරු පැවිදි අපේක්ෂක දූපුතුන් නිවනින්ම සැනසෙත්වා. ඒ වගේම බණ්ඩාරවල පදිංචි පින්වත් ජයන්ති විරසිංහ මෑණියන් ඇතුළු බණ්ඩාරවල අසපුවේ සම්බන්ධයේ උදව් උපකාර කළ පින්වතුන් සියලු දෙනා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ලෙඩ දුක් කරදර බාධා ආදී දුරු වේවා සියලු යහපත වේවා ඒ වගේම අසනීපෙන් පසුවන කැකුලන්දර මහත්මයාට කරුණාවති ගුරු මහත්මියට සුමනාවති කුමාරිය හැම මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා ඒ වගේම සියලුම ස්වාමීන් වහන්සේලා මේ බුද්ධ ශාසනයට දරුවන් පූජා කළ අම්මාට තාත්තාට ඒ ස්වාමීන් වහන්සේලාගේ දෙමව්පියෝන්ට අප්‍රමාණ පින් රැස් වේවා පින් අනුමෝදන් වේවා ඔබ සියලු දෙනාට ශ්‍රද්ධා රූපවාහිනී ලක්විරු බුවන් විදුලියේ මේ ධර්ම දානය සඳහා සම්බන්ධ වන සියලු දෙනාට පින් සිදු වේවා. අපි කාටත් මේ සොඳුරු අරහත් මාර්ගයට හිත පහදවාගෙන හැකි හැකි පමණින් මේ ගුණධර්ම දියුණු කරගන්නට භාග්‍ය ලැබේවා. තිරුවන් සරණයි. අවසරයි ස්වාමීනි. උතුම් සදහම් පිළිසඳර පිණිස කරුණාවෙන් අද දවසෙත් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ වැඩම කරන්නට යෙදුනේ. පින්වතුනි මේ උතුම් අරහත් මාර්ගය පිළිබඳව අපි මේ සොඳුරු කාරණා අහලා දහම් කාරණා අහලා බොහෝ සෙයින් පුණ්‍ය සම්පත් ඒක රාශි කරගත් අවස්ථාව. අපි සියලු පුණ්‍ය සම්පත් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට අනුමෝදන් කරමු. එමෙන්ම ලක්කිරුගන් විදුලිය ඔස්සේ ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ අන්තර්ජාලය ඔස්සේ මේ උතුම් දහම් පිළිසඳර ලෝකයට දායාද කරගනිමින් අප ඒ රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය අපගේ පින්වත් ස්වාමින්දයන් වහන්සේටත් එකසේම අනුමෝදන් වීමෙන් පින්වත් ස්වාමින් වහන්සේට සියලු සෝපත් භාවයන් සැලසී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා සාදු සාදු සාදු එහෙමනම් ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලක්තිරු ගුවන් විදුලිය ඔස්සේ අන්තර්ජාලය ඔස්සේ ඊළඟ මිලිඳු රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර රැගෙන ඒ උතුම් අරහත් මාර්ගයේ අසිරිමත් ප්‍රතිපදාව අනුමෝදන් වීම පිණිස දැන ගැනීම පිණිස ඒ දහම් පරිච්ඡේදය රැගෙන අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙන්න මෙතෙක් ඔබ සෑම සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි නමෝ බුද්ධාය